ආරක්ෂා කරන්න ඒ සීලයක සමාදන් වෙන්න ඒකට හේතුවක් නැහැ මිච්ඡාදිට්ඨිය තියෙනකොට මේ ලෝකේ මරණින් මත් කිසිම දෙයක් නැහැ කියලා තමන් තුළ දැක්මක් තියෙනවා මේ ජීවිතේ කොහොම ගෙවුවත් එකයි සීලයක් ආරක්ෂා කරන්න ඕන සදාචාරයක් ආරක්ෂා කරන්න ඕන සදාචාරයකට අනුව ජීවත් වෙන්න ඕන කියලා එහෙම එකක් පැනවෙන්නේ නැහැ ඊට පස්සේ ඒ කාලේ තිබුණ අනිත් අනිත් ඔය අබ්‍රහ්මචර්යාම නෙමෙයි සීලයට උත්සාහවත් වෙනවා. හැබැයි ශාසනයේ මේ ප්‍රතිපදාවක් පුරන්න ඒ ධර්මය ශ්‍රවණය කරනකොට ධර්මය අහන පිළිපදින්නේ ශාසනයේ පැවිදි වෙච්ච ගෝලයට එහෙම නැත්නම් ඒ ධර්මය ශ්‍රවණය කරන කෙනාට හිත නැමෙන්නේ මේ හේතුව මේ කියන දේවල් එක එකට එකක් ගැලපෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒක නිසා අන්න එහෙම ඉගැන්වීම් හතරක් ගැනත් එහෙම ශාස්ත්‍රූවරය හතර දෙනෙක් ගැනත් සූත්‍රයේ මුලින් විස්තර වෙනවා. මම නැවත නැවත ඒවා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි සාකච්ඡා කරලා තියෙන කලින් එතකොට මට මතකයි මේ දැන් මේ සතියකට විතර කලින් ලොකු සාන්නහන්සේ අපි සම්බාහනය කර කර ඉන්නකොට ලොකු සානාසේ මතක් කරා මං හිතන්නේ මේ සූත්‍රය තෝරලා ගත්තේ උදය වෙන්න ඕනේ. අපිට මේ තෝරලා එව්වේ මේ සූත්‍ර ගන්න කියලා මේ සාකච්ඡාවට. ඔව් එතකොට මේ ඔව් ලොකු සානාංශ කිව්වා මේ සූත්‍ර බොහොම හොඳ සූත්‍රයක් මේ එහෙම කියලා කිව්වා මම මේ මේ මේ දේශනාව සාකච්ඡාව ගැන මතක් කරනකොට ආ එතකොට ඉතින් මං පඬිතියා වගේ කිව්වා මේ එහෙමයි සාන්නස සූත්‍රය නම් හරිම හොඳයි මේ මුල් ටික තියෙන්නේ අර මිච්ඡාදිත්‍ය කියන්නේ ඌ ඇතින් බුද්ධ කාලේ තිබිච්ච ඒවා මන්නම් ඒව ගැන එච්චර කියන්න දන්නෙත් නෑ එහෙම කියලා. ඉතින් ලොකු සානාන්තේ අනිත් පැත්තට කිව්වා මේ <laughs> මං කිව්ව සූත්‍රයේ අන්තිම ටික නම් හරිම හොඳයි සානාන්ත මෙහෙමයි කියලා. ඉතින් ලොකු සානාන්තේ කියනවා මේ ඔබ හිතන් ඉන්නේ ඔබ සම්මාදිට්ඨිය දන්නවා කියලා මේ මිච්ඡාදිට්ඨිය දන්නේ නැත්නම් කොහෙද යකෝ මේ <laughs> සම්මාදිට්ඨියක් කියලා අහන ලොකු සානාන්තේ මේ මට හිතෙන ඉතින් ඒකත් ඇත්ත මේ අපි ඔය අපි වැටහෙනවා කියලා හරි අපිට තේරෙනවා කියලා හරි යම්තාක් දේවල් තියෙනවා නම් ඒවා හුඟක් වෙලාවට මිච්ඡා දිට්ඨි වලට තමයි අහුවෙන්නේ සම්මා දිට්ඨිය කියලා 아무තු මේ කේක් කෑල්ලක් වගේ එකක් එහෙම එකක් නෑ මිච්ඡා දිට්ඨිය මිච්ඡා දිට්ඨිය වශයෙන් තේරුම් ගැනීමමයි සම්මා දිට්ඨිය යම්තාක් දේවල් අපිට ඇති වෙනවා නම් ඒ දේවල් මිච්ඡා දිට්ඨිය ඉතින් ඒ ඇති වෙන තාක් දේවල් නැති වෙන දේවල් එව්වයි එහෙම සත්‍යයක් කියලා දෙයක් එහෙම ගන්න දෙයක් නැහැ. අපිට යමක් තියෙනවා කියලා අහුවෙනවා නම් යමක් වැටහෙනවා කියලා තේරෙනවා නම් ඒ ඔක්කොම නැති වෙලා යන දේවල් මිච්ඡා දිට්ටි. ඒක සත්‍යයි කියලා ගත්තොත්. ඒවා මිච්ඡා දිට්ටි බවට පරිවර්තනය වෙනවා. එතකොට ඉතින් ඒක තමයි අර ආනන්ද සාමණේරයන්සේ අහන්නේ සරියුත් මහ රහතන් වහන්සේගෙන් එක සූත්‍රයක අහනකොට මේ අරහත් ඵල සමාපත්තියට සම්බන්ධලා ඉන්නකොට මොකද්ද සංඥාවක් තියෙනවද එහෙම නැත්නම් කිසිම සංඥාවක් නැද්ද කියලා අහනකොට සරියුත් මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා ආනන්ද සාන්නාංශයට යම්කිසි සංඥාවක් තියෙනවා ඒ සංඥාව තමයි භව නිරෝධෝ නිබ්බානම් භව නිරෝධෝ නිබ්බානම් ඇති වෙන තාක් දේවල් තියෙනවා නම් ඒව නිරෝධයට යනවා අන්න එහෙම සංඥාවක් තමයි තියෙන්නේ එතකොට ඒව අල්ලගන්න එහෙම මේවා තියෙනවා කියලා පනව ගන්න එහෙම පැනවීමක් එන්නේ ඉතින් මේ සූත්‍රය මුල විස්තර කරපු ඔක්කොම අපි වෙන වෙනම දැනගන්න අවශ්‍ය නැහැ. හැබැයි ඒ ඔක්කොම එක ගොඩකට දාන්න පුළුවන්. මේ ඔක්කොම මනසින් විතර්ක කරලා ගත්ත දේවල්. අපි කයත් එක්ක යම් මොහොතක ඉන්නවනම් කයේ අපිට දැනෙන දේවල් ටිකත් එක්ක එහෙම නැත්නම් මේ මොහොතේ සිද්ධ වෙන දේවල් ටිකත් එක්ක ඉන්නවනම් ප්‍රපංචයක් නැතුව ඒව ගැන විතර්ක කරන්නේ නැතුව එතකොට මේ මරණින් මත්තේ ලෝකයක් හරි මරණින් මත්තේ මොකද්ද වෙන්නේ කියලා හරි උප්පත්තියක් හරි එහෙම එකක් ගැන එහෙම එකක් පැනවෙන්නේ නැහැ එතන. ඉතින් ලෝකේ සාස්වතද අසාස්වතද උච්ඡේදද කියලා එහෙම ප්‍රශ්නයක් හරි ලෝකයක් හරි පැනවෙන්නේ එහෙම දෙයක් පැනවෙන නම් පැනවෙන්නේ අපි විතර්ක කරලා අපිට හිතෙනවා නම් මොකක් හරි අපිට වැටහෙනවා කියලා ඒක විතර්ක කරලා ගත්ත දෙයක් නම් ප්‍රපංච කරලා ගත්ත දෙයක් නම් මේකමයි හරි කියලා අනිත් අයට ගහපා දෙන්න උත්සාහ වෙනවා නම් අනුන්ට ඔප්පු කරන්න හදනවා නම් මොනවා හරි කේක් කෑල්ලක් වගේ දෙයක් තේරෙනවා නම් ඒක ඉතින් මිච්ඡා දිට්ඨියක් කියලා තමයි ගන්න වෙන්නේ අපි ඒක සත්‍යයක් කියලා ගන්නවා නම් අපි සත්‍යයක් කියලා ගන්න නිසානේ අනිත් අයට ඔප්පු කරන්න හදන්නේ අපි ඒක බොහොම ටිකක් තදට අල්ලගන්නේ ඉතින් අන්න එතකොට අපිට දැනගන්න ඕන අපි මේක ටිකක් අන්තයකට ගිහිල්ලා මේ මිත්‍යා දිට්ඨියකට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් යම් තාක් දේවල් අපිට වැටහෙනවා නම් අපිට සත්‍යයි කියලා තේරෙනවා නම් ඒ ඔක්කොම මිත්‍යා දිට්ඨි කොට දාන්න පුළුවන්. දාලා එහෙම දෙයක් නැහැ සම්මා දිට්ඨිය කියන එක එහෙම අමුතුවෙන් අහුවෙන එහෙම දෙයක් නැහැ. එතකොට සම්මා දිට්ඨියක් මේකයි කියලා එහෙම කියන්න දෙයක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ටික අපි ඊට පස්සේ මේ ටික විස්තර කරලා ඊට පස්සේ සඳක පරිබ්‍රාජක ආනන්ද සාමිනාථගෙන් අහන මොකද්ද තථාගතයන් වහන්සේගේ එහෙම නැත්නම් යම් කිසි ශාසනයක බ්‍රහ්මචර්යාවක් පැනවෙනවා නම් අන්නේ ශාසනයේ ඒ ගුරුවරයාගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ඉගැන්වීම මොකද්ද කියලා. එතකොට ආනන්ද සාමිනාථ මෙන්න මේ ශාසනයේ තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරන. එහෙම නැත්නම් මේ ශාසනයේ උගන්වන ඉගැන්වීම ඉදිරිපත් කරනවා. ඒක ඉතින් ආරම්භ වෙන්නේ කෙනෙක් මේ සම්බාධෝ ගරාවාසෝ රජාපතෝ අබ්බෝ කාසෝ පබ්බජ්ජා කියලා මේ ගිහි ගෙහි කෙලෙස් සහිතයි මේක හිටියොත් කෙලෙස් වලට පතයක් කියලා ඒක අතරලා වෙලා මේ පැවිද්ද බොහොම නිදහස් තැනක් කියලා තේරුම් අරගෙන ඇවිල්ලා පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ තථාගතයන් වහන්සේ ඔන සීලයක් මේ මේ විදියට සංවර වෙන්න කියලා කය වචනය දෙක හික්මව ගන්න කියලා සීලයක සමාදන් කරවෙනවා. සීලයක සමාදන් නම් මම හිතන්නේ අපි කලින් සාකච්ඡා කරා මේවා සීලයක සමාදන් වෙලා ඊට පස්සේ සීලයක සමාදන් වුණ ගමන් වෙන්නේ අපේ පරණ දේවල් මතක් වෙලා එන එක. එහෙම නැත්නම් පරණ අපේ හුරු වෙච්ච දේවල්ේ හුරු ටික නැති වෙලා නැහැ නේ. හුරු ටික අපේ ආශ්‍රව ටික යට එහෙමම තියෙනවා. ඉතින් ඒ ටික මේ කවුරු හරි දොරක් සද්දෙන් ඇහුවත් ඒකටත් තරහ යනවා මధుරෙක් මැස්සෙක් වැහුවත් ඒකටත් තරහ යන ස්වරූපෙන් අර පරණ හුරු ටික එහෙම නැත්නම් අපේ තියෙන ආශ්‍රව ටික අර ඉස්සෙල්ලා වගේම නිකන් අරමුණු ටික මාරු වෙලා විතරයි කලින් අපි තරහ ගත්ත එක්ක ගෙදර ඉන්න අයත් එක්ක එහෙම නැත්නම් වඩා පිටාවේ ඉන්න අයත් එක්ක අල්ලපු ගෙදර අයත් එක්ක තරහ ගත්ත දේවල් එහෙම නැත්නම් අපි බැඳිච්ච දේවල් අපි ගෙදර ඉන්න අයත් එක්ක බැඳෙන්න පුළුවන් අපි කැමති අයත් එක්ක අපි බැඳෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි ඔය විවිධ බඩු භාණ්ඩ එකතු කරගෙන වට ආර හිතෙන්න පුළුවන් අන්නේ දේවල් ටික එහෙමම එන්න ගන්නවා මේ දැන් අපි යම් තැනක එහෙම නැත්නම් ආරණ්‍යයකට හරි කොහෙට හරි ඇවිල්ලා ත්‍රි සමාදන් වුණ ගමන් ඒ ඒ තියෙන පරිසරයේ තියෙන ටිකත් එක්ක අර පරණ පුරුදු හුරු ටික එහෙමම එන්න ගන්නව මතුවලා මේ තියෙන පොඩි පොඩි දේවල් ටික හැබැයි ලොකු වෙලා එන්න ගන්නවා. ඉතින් එතකොට භාගතුන් වහන්සේ කියනවා අන්නේ ඒ හරහා ඇති වෙන ටික සංවර කරගන්න චක්කුණා රූපං සෝ චක්කුණා රූපං දිස්වන නිමිත්තක් ගාහි හෝති නානු ව්‍යංජනක් ගාහි. ඉතින් මේ කියන්නේ මේ රූප දැකලා ඒව මොනවද කියලා අඳුනගන්න හැඩ බලන්න යන්නේ නැහැ. සද්දවල තේරුම් හොයන්න යන්නේ නැහැ. මනසින් දේවල් අරගෙන නැවත නැවත මතක් වෙන විදිහට ඒව විමසන්න යන්නේ නැහැ. ඒ දේවල් එද්දී මනසින් හරි මේ දේවල් එද්දී මෙව්වයි තර්ක විතර්ක කරන්න යන්නේ නැතුව කලින් වගේ. අපි පරණ දේවල් මතක් කර කර හරේ මේ අපි කියමු සක්මනේ නම් සක්මනේ ඇවිදගෙන යනකොට රූපයක් දැක්කම මේක මොකද්ද කියලා ඒවයේ වග විස්තර විභාග හොයන්න යනව නෙවෙයි අපි ඒක එහෙම යන්නේක නවත්ත ගන්න. එහෙම නැත්තම් එහෙම යන්නේක අපේ එහෙමනේ හුරු වෙලා තියෙන අන්නේ හුරුව නවත්ත ගන්න. අපි යම් කිසි සංවරයක යෙදෙනවා. හැබැයි මේ කියන්නේ රූප දකින්නේ නැහැ, ශබ්ද ඇහෙන්නේ නැහැ, හිතට සුතුවිලි එන්නේ නැහැ කියන එක නෙවෙයි. රූප ශබ්ද සිතුවිලි ඒව ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. රූපං දිස්වාන නිමිත්තක් ගාහි හෝති. රූපේ දැකලා ඒක නොදකින් කියලා ද්වේෂ කරනවා වෙනුවට හරි ඒක ගිහිල්ලා විස්තර විභාග අංග ලක්ෂණ බලන එක වෙනුවට හරි අපි එහෙම තියෙද්දිම බලනවා අපි සක්මනේ ඇවිදින ගමන් අර රූපය ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය නැහැ. Tamanට Tamanගේ ඇවිදින එක දැනෙනවද? Tamanට Tamanගේ කය කයක් කියලා එකක් තියෙනවා ඒක දැනෙනවද? මේ ඇවිදින ඇවිදීම තේරෙනවද කියලා? එහෙම නැත්නම් පාය පොළවේ වදින එක හරි මොකද්ද Tamanගේ කයේ තේරෙන්නේ? මේක මෙහෙමම තියෙද්දි මේ දකින්න එක දැකපේක එහෙම නැත්නම් සද්දයක් ඇහෙනවනම් ඒ ඇහෙන සද්ද එහෙමම තියෙද්දි බලනවා කය ඇවිදින එක තේරෙනවද කියලා. එහෙම බැලුවොත් තේරෙයි Tamanට දැනෙනවා Taman ඇවිදිනවා කියලා. ඉතින් ওই දෙකම තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ මේ කයට ගෙනල්ලා හිත තියන්න අපිට එහෙම බලනකොටම අපිට ඊට පස්සේ එන choice එකක් තීරණයක් ගන්න හැකියාවක් එනවා මොකද යම්කිසි ස්පාසුවක් ඇවිල්ලා තියෙන්නේ මේ රූපේ දැකලා අපි අමතක වෙලානේ මේ රූපෙට ගියේ අපි සක්මන් කරනවා කියන එක අමතක වෙලා තමයි රූපේ දැක්ක ගමන් රූපෙට යන්නේ. ඒ ගියාට පස්සේ ඔන්න ටිකක් වෙලා ගියාට පස්සේ මතක් වෙනවා මම දැන් මේ ඉන්නේ සුදුසු ස්ථානක නෙවෙයි මේ රූපයක් අල්ලගෙන ඒක ගැන කල්පනා කරන ඔයගේ අංග ලක්ෂණ බලන්න යනවා. ඒකේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න යනවා. මේක මම දැන් කරන්න ආපු දෙ නෙවෙයි මේ කරන්න කියලා මතක් වුණ ගමන් ඒ මතක් වෙනවත් එක්කම අපිට යම්කිසි තීරණයක් ගන්න හැකියාවක් එනවා අවකාශයක් එනවා ඒ මතක් වීමත් එක්ක ඒක අපිට උපත්යෙන් ලැබිච්ච හැකියාවක් එහෙම මතක් වුණ ගමන් අපිට යම්කිසි අවකාශයක් ඉඩක් හම්බ වෙනවා බලන්න Tamanට මේ මේ සිද්ධ වෙන සිද්ධිය ඇස්සේ මේක ප්‍රතික්ෂේප කරන්න අවශ්‍යත් නැහැ මේ කය ඇවිදින එක දැනෙනවද කියලා. එහෙම බැලුවොත් තේරෙනවා මේ ඇවිදින එක දැනෙනවා කියලා ඒ ආස්සේ. අන්න එතකොට අපිට පුළුවන් මේක එහෙමම තියෙද්දි මේ කොහොමද ඇවිදින එක දැනෙන්නේ කියලා පය පොළේ වදිනකොට කොහොමද ඒක දැනෙන්නේ කියලා අන්නේ දැනීම ගැන පොඩ්ඩක් විමසන්න. එතකොට ඉබේම අර අරමුණ ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය නැහැ. මේකේ ලක්ෂණ ටික බලනකොට මේකට ඉබේම ඇවිල්ලා කයට ඇවිල්ලා හිත පිහිටනවා. ඒ පිහිටියම හැබැයි අපි නැවත මෙහෙම කයට ගෙනල්ල හිත තියන්නේ මේක ආයි පිට යන්නේ නැහැ කියලා අදහසකින් නම් නෙවෙයි. තියෙන පමාවෙන් ආයි පිටපනින්න පුළුවන්. හරියට අම්මා කෙනෙක් පොඩි දරුවෙක් ඒ පොඩි දරුවට අතපය වැඩිලා ඇවිද ගන්න පුළුවන් මට්ටමක තියෙනවා නම් ඒ පොඩි දරුවා හැම වෙලේම බලන්නේ තොටිල්ලේ හරි ඒ ඉන්න තැන තියෙන පමාවෙන් නැවත නැගිටගෙන එනවා. ඒ පොඩි දරුවට ඒක අවශ්‍යයි. ඒ ඇඟපත වැඩෙනකොට ඒ ව්‍යායාම ටික අවශ්‍යයි. පොඩි දරුවා මේ තිව්වම එහෙම දොයිය බබා වගේ ඉන්නේ නැහැ. එයාට ඇවිදින්න පුළුවන් නම් නැගිටින්න පුළුවන් නම් දනගාගෙන හරි ඇවිදගෙන එනවා. ඒක තමයි නිරෝගී දරුවෙකුගේ ලක්ෂණය. ඉතින් අම්මා අම්මට ඒක හුරුතලයක් කවුරු හරි වෙන කෙනෙක් නම් දරුවා බලාගෙන 16ක් වගේ දරුවා බලාගෙන වෙනම කෙනෙක් පත් කරලා ඉන්නවා නම් එයාට ඒක කරදරයක්. ඉතින් අපි මේක අර 16ක් වගේ කරදරයක් විදියට ගන්නවද? අම්මා කෙනෙක් දරුවා බලා ගන්නවා වගේ හුරුතලයට ගන්නවද කියන එක තමන් ඒ දිහා බලන ආකල්පය අනුවයි වෙනස් වෙන්නේ. අපි හරියට ඒ දිහා බැලුවොත් මේක කරදරයක් කරගන්න නැතුව අපිට මේක ප්‍රතිපදාවේ ඉස්සරහට යන උදව්වක් කරගන්න පුළුවන් මේ හිත පිටපයින් එක. හිත පිට පැනලා වෙන අරමුණකට ගිහිල්ලා නැවත අපි කයට අරන්ගෙන මේ ව්‍යායාමයේ වැඩේ සිද්ධ වෙන්නේ. අපි පිට පැනලා වෙන අරමුණක ඉන්නකොට අපි ඒක අඳුර ගන්නව ටිකක් වෙලා කියලා අමතක වෙලා පිට පනින එකට අපිට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අපි නොදැනුවත්වම අපිට ඒක නවත්තන්න හැකියාවක අවස්ථාවක් නැහැ. ඒක පිට පැන්නට පස්සේ අපිට යම් අවස්ථාවක මතක් කරලා දෙනවා මෙන්න දැන් ඉන්නේ මේ අවශ්‍ය තැන නෙවෙයි වෙනත් තැනක ගෝචරේ නෙවෙයි අගෝචරේ. ඒක දැනගත්ත ගමන් ඊට පස්සේ අවකාශයක් හම් වෙනවා අර කලින් කිව්වා වගේ නැවත අපිට ඔන්න හැකියාවක් ලැබෙනවා තීරණයක් ගන්න මම එක්ක මේ අරමුණත් එක්ක දිගටම ඉන්නවද නැත්නම් කයට එනවද ඉතින් එතකොට අපිට කයට ගෙනල්ලා හිත තියන්න පුළුවන් හැබැයි ඒ තිව්වට පස්සේ මේ ඒකෙම දිගටම ඉන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. ඒක දැන් කෙනෙක් හරි කැමති වෙන්න පුළුවන් කියලා කයට හිත තියුවම එහෙමම ඉන්නවනම්. ඒක ඉතින් එහෙම සමහර කෙනෙක්ට ඒක ලැබෙන්න පුළුවන්. ඒ අවස්ථාවේ එහෙම කයට හිත ගෙනල්ලා තියුවට පස්සේ එහෙම කයත් එක්ක දිගටම ඉන්න අවස්ථාවල් එන්න පුළුවන්. අපි හැමෝටම මේ වගේ අවස්ථාවල් තියෙනවා. සමහර අවස්ථාවල් වල හිත බොහොම තැම්පත් සැනසිලිදායකයි ගෙනල්ලයි අරමුණක් එක තිබ්බ මේ අරමුණත් එක්ක හොඳට ඉන්නවා හැබැයි ඒක නිකන් ගමනක් යනකොට මේ නවාතැන් පොලක් හම්බුණා වගේ දෙයක් ඒ අපි දුර ගමනක් යද්දී ගමන් විඩාවත් එක්ක ගමන යනකොට තානායමක් හම්බ වෙලා ඒකේ නාලා කියලා හොඳට පිරිසිදු වැඳුම් ඇඳගෙන නිදා ගන්නත් ඇඳක් තියෙනවා නම් ඔන්න විවේක ගන්න පුළුවන් ලොකු විවේකයක් හම්බුනේ ඒ විවේකෙත් එක්ක ඉන්න එක ගමන දිගට කරගෙන යන්න උදව්වක්. හැබැයි දැනගන්න ඕනේ ඒ විවේකෙත් එක්ක තානායමේ ඉන්න ටිකේ හොටෙල් එකේ ඉන්න ටිකේ ගමන යන්නේ නැහැ. ඉතින් ගමනක් කියන්නේ මේ දෙකම අවශ්‍යයි. මේ දෙකම ගිහිල්ලා ගමන ඉවර වෙද්දී අපේ යම් කිසි මේ අපේ ගමනාන්තය සම්පූර්ණ වුණාට පස්සේ මේ ගමනත් නැහැ. ගමනත් ඉවරයි. අර ලබාගත විවේකෙත් ඉවරයි. ඒව අතීතයට ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ වගේම ඔය දැන් වෙන උදාහරණකින් කියනවා නම් අපි බංකරයකින් දැන් අපි යුද්ධ කරනකොට අපිට මොකක් හරි බංකරයක් තියෙනවා නම් ආරක්ෂා වෙලා ඉන්න. එතකොට අපිට ආරක්ෂා වෙලා අනිත් පැත්තට ගහන්න පුළුවන් සතුරට. ඒකේ ටිකක් වේග ගන්න ඕන වෙලාවට වේග ගන්නත් පුළුවන්. මං කියලා මොකද එහා පැත්තෙන් ගහන ඒවා ඇවිල්ලා වදින්නේ හැබැයි ඉතින් හැමදාම ওই බංකරයට වෙලා ඉන්න ගියොත් දිගටම යුද්ධ ඉස්සරහට යන්නෙත් නැහැ. ඒ බංකරේ ඉන්න තාක්කල් ආරක්ෂාව තිබුණාට මේ යුද්ධ ඉස්සරහට කරගෙන යන නම් ওই බංකරෙන් එළියට ඇවිල්ලා ඉස්සරහට ගහගෙන යන්න ඕනේ සතුට පස්සේ බහින වෙලාවක් බලලා. ඉතරහට ගහගෙන ගිහිල්ලා ආයෙ ඉතරහට ගිහිල්ලා ආයෙ ওই තැනක බංකරයක් හදාගන්නවා පොඩියට. ආයෙ එතනින් නම් ගහනවා. එතනින් නම් ගහලා ආයෙ ලීඩ වෙලා ආයෙ යන්න ඕන අවස්ථාව ලැබුණාම. ඉතින් ඒ වගේ මේකෙදිත් මේකත් යුද්ධයක් වගේ තමයි අපි කෙලෙස් එක කරන යුද්ධයක්. ඉතින් එතකොට අපි අර කයත් එක්ක ඉන්නකොට කයට මේ අවධානය ඉතගෙන ඇල්ල තිව්වට ඒකේ අපි බලාපොරොත්තු වෙන්නේ නරකයි මේක ගෙනල්ලා තිව්වම ලස්සනට දොයිය බබා වගේ ඊම කයත් එක්ක ඉඳී කියලා ඊම දිගට මෙන්නම නම් ඉතින් මොකක් කරේ දැන් දරුවා ඇවිල්ලා නැකිටලා එන්නේ නැත්තම් ඒ නිදා ගන්න තැන තොටිල්ල ගිහින් තියුවම මේ අතපයත් වැඩිය තියෙනවා නම් ඇවිද ගන්න පුළුවන් නම් දනගාගෙන හරි එන්න පුළුවන් නම් එහෙම හැකියාව තියෙදි දිගට මෙන්නේ නැහැ කියලා කියන්නේ ඒක මොකක් හරි අසනීපයක් වෙන්න එපා. දරුවාගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අම්මත් එතකොට කලබල වෙනවා. මේක මොකක් හරි වෙන දරුවෝ වගේ නෙමෙයි මගේ දරුවා දැන් ඇවිදින්නේ නැහැ. මේ මක්කරි ප්‍රඥාවක් තියෙනවා කියලා බලනවා. ඉතින් ඒ වගේ එහෙම නෙවෙයි එහෙම බලාපොරොත්තු වෙන්නේ නැතුව අපි ගෙනල්ල හිත තියෙනව නැවත අර කයත් එක්ක ඇවිදින එකත් එක්ක හිත තියෙනව තියෙන පමාවෙන් පනින්න පුළුවන් නැවතත් ගෙනල්ල තියෙනවා. පැන්න වෙන අරමුණට ගියා දැනගත්තා දැනගත්තද ආයෙ ගෙනල්ලා කයත් එක්ක හිත තියෙනවා. ඉතින් හුඟක් වෙලාවට දැන් අපිට සිද්ධ වෙන්නේ අපි කරගෙන ගිහිල්ලා භාවනාව කරගෙන ගිහිල්ලා ඔය මොකක් හරි ඔන්න ඇද්දක පියාගෙන ඉන්නකොට රූපයක් ඉස්සරහා පේනවා. මේක හරියට වටින් පේනවා. ඉතින් ඔන්න ආත්තම්ම දැක්කා කියයි ඊට පස්සේ හුදු වැඳගෙන ආවේ කියයි මාලයක් දාලා තිබ්බා කියයි අත්තම්ම වෙලි hina වුණා කියයි ඊට පස්සේ හැරිලා විදගෙන ගියා කියයි. ඉතින් මෙව්ව තමයි වார்த்தාවේ ලියවෙනව සමහර වෙලාවට මේක හරිය වටින දෙයක් විදිහට අරගෙන මේකේ අර හීන පලාපල බලන්න යනවා වගේ අර බාහිර ආපු අරමුණේ විස්තර විභාගයක බලලා ඒකේ ව්‍යංජන අනුව්‍යංජන බලලා මේක කොහොමද උනේ කොහොමද මේකේ විස්තර විභාග ඔක්කොම බලලා ඒක වාර්තාවේ ලියලා ඉතින් ගුරුවරයාගෙන් බලාපොරොත්තු වෙනවා මේ මොකද්ද උනේ කියලා විස්තරයක්. ඉතින් එතකොට ගුරුවරයා කියනවා පලාපල කියන එක පැත්තකින් තියලා ඔය අතරේ ආනාපානෙට මොකද්ද උනේ කියලා බලන්න කියලා. එතකොට අප්සෙට් ඉතින් අර අච්චර වටින එක අරක පැත්තකින් තියලා මේ ආනාපානෙක කොච්චර බැලුවත් ඉතින් මයින්හම වගේ උඩට යනවා පල්ලෙහාට යනවා ඔක මොනා බලන්නද කොච්චර බැලුවත් ඔක දිගටම ඉතින් උඩටයි පල්ලෙහාටයි උඩට යනවා පල්ලෙහාට යනවා කොච්චර බලන් හිටියත් මේ මොකක් හරි ෆිල්ම් එකක් බලනවා වගේ හරි එහෙම විචිත්‍රතාවයක් ඒකේ නෑ කොච්චර බැලුවත් එකම ටිකම වගේ තමයි තේරෙන්නේ ඉතින් ඒක දිහා කොච්චර බලන් හිටියත් අර ෆිල්ම් එක අපි බලනකොට නළුවයි වීරයයි දුෂ්ටයයි ওই ටිකත් එක බලනකොට ඇති වෙන කෙලෙස් ටික මේක දිහා බලන් හිටියේ නැති වෙන්නේ නැහනේ. එහෙම නැත්නම් අත්තම්මා ඉස්සරහා පේනකොට ඔය තමන්ගේ අත්තම්මා කියලා අල්ලගෙන ඕකේ පේනකොට තරම් මේක නිකන් ගැම්මක් ඇවිල්ලා ඕකේ විස්තර විභාග බලන්න තරම් ආසාවක් මේ ආනාපානේ හරි කය කයට හිත තියුවම හරි එහෙම අවස්ථාවක් අපිට ඇති වෙන්නේ නැහනේ. ඉතින් එතකොට මේකේ කිසිම රහක් නැහැ. නිකන් සුදු පාන් කනවා වගේ කොච්චර බැලුවත් තියෙන එකම දේ. කෙලෙස් ඇති වෙන්නෙත් නැහැ. අපිට කැමැත්තක් ඇති වෙන්නෙත් නැහැ. අකමැත්තක් ඇති වෙන්නෙත් නැහැ. ඉතින් බලන්න කිසිම ගැම්මක් නැහැ. මොටිවේෂන් එකක් නැහැ. ඉතින් ඒතියෙද්දී මේක බලනවා කියන්නේ ඒතියෙද්දි අර අපි ඔය ඇස් දෙක පියාගෙන කයට හිත තියුවට පස්සේ ඒකෙන් හිත පිටපන්නන අපේ යම්තා කැමැතිම දේවල් ටිකක් තියෙනවද මේ ලෝකේ අපි බැඳිලා හිටපු. ඒ දේවල් ටික තමයි ඉස්සරහට එන්නේ හරියට මාර දුවරු වගේ. අර බුදුයන් වහන්සේ බුදු වෙන්න ඉස්සෙල්ලා ආපු ඇවිල්ලා වටේ රඟ දක්වපු මාර දුවරු ටික වගේ ඉන්නේ අපි කැමැතිම දේවල් ටික. ඉතින් ඒ ටික ආවට පස්සේ ඒ ටික දිහා බලන්නේ නැතුව නොදැක්ක වගේ ඉඳගෙන නැවත කයට හිත ගේනවයි කියලා කියන්නේ ওই භාගතුන් වහන්සේ බුදු වෙන්නේ ඉස්සෙල්ලා කරපු ඒ යුද්ධෙම තමයි අපිත් කරන්නේ. අපිටත් අපේ කැමැති අකමැති දේවල් ටික අපේ ඉස්සරහා ඇවිල්ලා පෙනී හිටිනකොට හිත ඇදලා ගන්න අපි ඒක දිහා බලන්නේ නැතුව මේ හිත කෑ ගහද්දි හිත අඬා වැළපෙද්දි මේකේ අංග ලක්ෂණ ව්‍යංජන මේක විඳින්න ඕන කියලා හිත අඬා වැළපෙද්දි අපි හේමම ගෙනල්ලා ඒක කයට අරගෙන එනවා. ඉතින් ඒකට යෝගාවචරයට මල් තියලා වඳින්න වටිනවා කියලා ලොකු සාහන්තෙන් නිතර මතක් කරනවා මේ කරන වැඩේට. මොකද ඒ අරමුණු ටික අතහැරලා මේ කයට එන්න කිසිම හේතුවක් නැහැ. යට කිසිම අපිට හේතුවක් තියෙන මොකක් හරි කෙලෙසයක් තියෙන බෑ අපිට කැමැත්තක් එන්න. කයට ඒක පැත්තකින් තියලා මේකට එන්න. අන්න එහෙම කිසිම හේතුවක් නැහැ. මොකද මේකට ආවයි කියලා මේක ලැබෙන කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් වටින දෙයක් කියලා එහෙම දෙයක් අහුවෙන්නේ නැහැ. අපි මේ කරන දේ නිසා. අපි මේ දුකෙන් මිදෙන්න අවශ්‍ය නිසා. අපි එහෙම නැත්නම් මේ ධර්මයේ අහලා මේ ගත්ත ගැම්මෙන් මෙහෙම එනෝ මිසක් වෙන කිසිම දෙයක් නැහැ එහෙම එන්න හේතුවක්. ඉතින් එහෙම අපි ආවත් එහෙම නැත්නම් අරමුණකට ගියාම එහෙම නිමිති නොගෙන ඉන්න ආදුනිකයට ඇත් දෙක පියාගත්ත පමණින් බැරි නිසා තමයි අපි මේ අඩයක් විදියට වංගුවක් විදියට මොකක් හරි අරමුණක් තෝරගෙන එහෙම නැත්නම් කයේ මොකක් හරි අරමුණක් තෝරගෙන ඒකේ පුළුවන් තරම් නිමිති අංග ප්‍රත්‍ය බල බල ඉන්නෝ එතකොට අර බාහිර ගිහිල්ලා ඒ නිමිති ගන්න එක වෙනුවට අපි මේ මේ යම්කිසි තෝරගත්ත මේක හැබැයි මේ අරමුණ දිහා කොච්චර බැලුවත් මේකෙනි කොච්චර නිමිති ගත්තත් මේකේ අංග ලක්ෂණ කොච්චර බැලුවත් මේක හරහා කැමැත්තක් හරි අකමැත්තක් හරි ඇති වෙන අරමුණක් නෙවෙයි අපි තෝරගන්නේ. උදාහරණයක් විදිහට අපි කයට හිත තියුවම ආනාපානයට හිත තියුවම ඔය හරහා අපිට කැමැත්තක් හෝ අකමැත්තක් කොච්චර ඔගේ අංග ලක්ෂණ බැලුවත් ඇති වෙන්නේ නැහැ. යටින් රාගානුසය, ද්වේෂානුසය ක්‍රියාත්මක වෙන්නේ ඒක නිසා ඒක දිහා බලන් ඉන්නකොට ওই වෙන දේවල් දිහා බලන් ඉන්නකොට වගේ විශේෂ කැමැත්තක් අකමැත්තක් ගැම්මක් නැහැ. අර කලින් මතක් කරා වගේ ඉතින් ඒකෙන් සිද්ධ වෙන්නේ යෝගාවචර තේරුම් ගන්න සිද්ධ වෙනවා. ඒ බලන් ඉන්න තාක්කල් අර බාහිර ලෝකයක් ප්‍රශ්න ටික නැති වෙනවා. ඒ මේ පුංචි අපි ගත්ත අඩේ නිසා මුළු ලෝකයක් අරමුණු ටික මේ කරා නවත්තන්න පුළුවන්. අනිත් අරමුණු ටික එන්නේ අපි මේකේ අංග ලක්ෂණ ටික හොඳට විමසලා විස්තර විභාග ඇතුව බලන තාක්කල් අර බාහිරට හිත යන්නේ ඒකට කරන්න තියෙන්නේ পায় පොළවේ වදින්නේ කොහොමද කියලා ඇවිදින ගමන් නම් পায় පොළවේ වදින්නේ කොහොමද කියලා මීට කලින් කවදාවත් නොදැක්කව දෙයක් දිහා බලනවා වගේ කවදාවත් මේ පළවෙනි වතාවට අපි මේක දිහා ජීවිතේ පළවෙනි වතාවට අපි මේ ඇවිදින එක දකිනවා වගේ ඒක දිහා බලනවා වගේ මේක දිහා බලන්න ඕනේ. ඉතින් ඒ ආධුනික හිත අපි කියමු උදාහරණයක් විදිහට ඔය අඟහරු ලෝකෙන් අපි පිටරක්වල ජීවියෙක් ආවා කියලා. අපි ওই ජීවිය මුලින්ම දකිනකොට අපි කොහොමද ඒක දිහා බලන්නේ? අපි කවදාවත් දැකපු නැති සතෙක් සමහරට මිනිස්සෙක් වගේ වෙන්න පුළුවන්. අපි හැම දෙයක් දිහා මේ සතාගේ බලනවනේ. මූණ කොහොමද තියෙන්නේ? කන් දෙකක් තියෙනවා නම් ඒක කොහොමද තියෙන්නේ? ඇස් දෙකක් තියෙනවා නම් ඒක කොහොමද තියෙන්නේ? මේක මේ අපේ වගේද කියලා ඒක දිහා අමුතුම බැල්මකින් බලනෝනේ මේකේ තියෙන ඔක්කොම දේවල් ටික අංගප්‍රත්‍ය ටික අවශෝෂණය කරගන්න. ඒ ටික විඳින්න, ඒ ටික අල්ලගන්න. අන්නේ විදියට අපි දැකපු දෙයක්. හැබැයි ඕක සතියක් යනකොට අපිට නෑ. සතියක් දවසක් දවස් දෙක තුනක් බැලුවට පස්සේ අපි ඒක හිතනවා අපි ඒක දන්නවා කියලා ඊට පස්සේ අර අර බලන බැල්ම ඒ ආධුනික බැල්ම ඒ අලුත් බැල්ම ඒක නැති වෙලා ගිහිල්ලා අපි හිතාගන්නවා අපි මේක දන්නවා කියලා ඊට පස්සේ ඒ විදිහට බැලෙන්නේ හැබැයි අපිට අපි දන්නවා අපි කුරුල්ලෙක් ඇවිදින එකක් දිහා බැලුවත් මේක දිහා අලුත් විදිහට බලනනම් අපිට වෙලා තියෙන අපි ඒක කුරුල්ලෙක් කියලා ඒකට නමක් දාලා ඒක අපිට ආපු නැවුම් අත්දැකීමක් ඒ වෙලාවේ. අනේ නැවුම් අත්දැකීමකට නමක් දාලා ඒක පරණ එකක් කළා මේක මන් දන්න දෙයක් කියලා ඒක අතෑලා දානවා. ඒක දිහා බලන්නේ. හැබැයි එහෙම නෙවෙයි මේක දිහා අලුත්ම විදියට බැලුවොත් ඌවට මොකක්ද මස් ගොඩක් වගේ එකක් කෝටු කැලි දෙකක් වගේ යටට තියෙනවා ඒක ඇන ඇන ඇවිදින හැටි සෝටෙනු බිමානිනවා ඊට පස්සේ ටිකක් දුර මූ ගිහිල්ලා තටු ගහලා උඩට පියාඹින එක අපිට ඔක හදන්න ගියොත් කරන්න බෑ. මේ විදිහේ නිර්මාණයක් අපි කරන්න ගියොත් කොච්චර අමාරුද? ඉතින් මේක කොයිතරම් ලස්සන නිර්මාණයක්ද ස්වභාව ධර්මේ මේක දිහා අලුත් විදිහට බලනවා නම්. අදම අපි ඒක දැක්ක කියලා හිතාගෙන බලනවා නම් කුරුල්ලා කියලා නමක් දාන්න නැතුව සම්පූර්ණ මැජික් එකක්. සම්පූර්ණ අලුත් දෙයක්. අලුත්ම අත්දැකීමක්. ඉතින් ඒක දිහා ඒක විඳින්න පුළුවන් ඊට පස්සේ නැවුම් අත්දැකීමක් විදියට. ඉතින් ඒක පොඩි දරුවට තියෙනවා අපිට ඒක නැති වෙලා ගිහිල්ලා අපි මේ ජීවිතේ විඳින එක සම්පූර්ණ වැලකලා ගිහිල්ලා තියෙන අපි ඒවට නංගන් දාලා අපි හිතගෙන අපි මේ ලෝකය ගැන දන්නවා කියලා. අපි මේ සියල්ල දන්නවා කියලා දන්නව නෙවෙයි. ඒ අත්දැකීම විඳින එක අපේ තියෙන දැනුම හරහා වැහිලා තියෙන්නේ වර්තමාන මොහොතේ අත්දැකීම විඳින එක අපි මේ තියෙන දැනුම හරහා ඒව බාහිර අරමුණු වලට ආරෝපණය කරන්න ගිහිල්ලා අපේ පරණ සංඥා අපේ වර්තමාන මොහොතේ ජීවිතයේ අත්දැකීම නැති කරගෙන තියෙනවා. ඉතින් අන්න ඒක එහෙම නැතුව අපි ඒක තේරුම් අරගෙන දැන් අපි ඇවිදින එක දිහා අපි කවදාවත් දැක්කේ නැති දෙයක් දිහා බලනවා වගේ අපි කවදාවත් නොදකපු දෙයක් දිහා බලනවා වගේ අලුත්ම විදියට ඇවිදින එක Tamanට කොහොමද ඒ වෙලාවේ දැනෙන পায় පොළවේ වදින එක කොහොමද Tamanට මේ මොහොතේ දැනෙන්නේ? ඒක උණුසුම්ද සීසලද තදයිද මුදුවට දැනෙනවද? ඉතින් ඔයie දේවල් බලන්න පුළුවන් ඕකේ බැලුවොත් වෙන දැකම නැති දේවල් ගොඩාක් දේවල් තේරෙන්න ගන්නවා. හැබැයි ඒක බලලා අපිට ඒක වැටහෙන්න ගත්තම අපිට කවදාවත් තේරෙන්නේ නැහැ මේක නිකන් අපි මේ පෙර නොදැක්ක දෙයක් අපිට තේරුණත් අපිට ඒක දැනෙන්නේ නැහැ නිකන් අලුතෙන් දෙයක් හොයාගත්තා වගේ. අපිට තේරෙන්නේ මේක නිකන් මේ කලිනුත් දැනගෙන හිටියා. මේ ඕකේ නිකන් අමුතුවෙන් දැනගන්න දෙයක් නැහැ නිකන් අමුතු Tamanට වෙනද නැදක්ක දෙයක් තේරුණා කියලා තේරෙනවා. වෙනදා නිකන් අලුතෙන් වැටහීම් ටිකක් අමුතුවට මේක වැටහෙන්න ගන්නවා. හැබැයි අපිට හිතෙන්නේ නෑ ඒක මේක අලුතෙන් දෙයක් හොයාගත්තා කියලා කලිනුත් තිබ්බා. මම මේක බැලුවේ නෑ. මම මේක දැක්කේ නෑ. මම මේකට අවධානයක් දුන්නේ නැති නිසා. කියලා තමයි තේරෙන්නේ. ඉතින් ඒක අපිට වාර්තාවේ ලියන්න හිතෙන්නේත් නෑ. ওই හේතුව නිසාම මොකද අපිට බොහොම සාමාන්‍ය අත්දැකීමක්. එහෙම කියලා තමයි අපිට දැනෙන්නේ. ඉතින් නිවනත් ওই වගේමයි. ওই ටිකමයි නිවනටත් වෙලා තියෙන්නේ. නිවනත් අපිට සැරෙන් සැරේ ඇවිල්ලා ඉඟිපාලා යනවා මුළු ජීවිතේ පුරාම. අපි ඒක අපිට ඒක වටින්නේ අපි ඒකට වටිනාකමක් දෙන්නේ නැහැ මොකද අපිට වටින්නේ කාමේ. අපිට වටින්නේ ද්වේෂය. අපිට වටින්නේ කාමයේ ව්‍යාපාදයේ කැමැත්ත අකමැත්ත ඇති කරන අරමුණු. අපිට මේ වර්තමාන මොහොතේ මේ කැමැත්තක් අකමැත්තක් ඇති කරන්නේ නැති අපේ හුඟාක් වෙලාවට අපි 80ක් විතර කාලය ගත කරන්නේ ස්වභාවයත් එක්ක අපිට ඒක වටින්නේ නැහැ. අපිට ඒක එනකොට අප්‍රසන්නයි. අපි ඒ නිසා ඒකට වටිනාකමක් දෙන්නේ අපි බාහිර එන අරමුණු වලට වටිනාකමක් දීලා ඉව්වත් එක්ක යනවා. එතකොට ඉතින් පය පොළවේ හැප්පෙනකොට ඒ වැටෙන දෙයට දෙන වටිනාකම තමයි අපි අතෙන්ට නිවනාවත් අපි ඒකටත් දෙන්නේ අපිට ඒක වාර්තාවේ ලියන්නවත් හිතෙන්නේ නැහැ. බොහොම සාමාන්‍ය අත්දැකීමක් විදියට දාලා ඒක මගරලා මේ වෙන වෙන දේවල් හුඟක් වෙලාවට ලියන්න යනවා. ඉතින් ඒක එහෙම නැතුව ගුරුවරයා හුඟා පුළුවන් තරම් උත්සාහවත් කරන පුළුවන් තරම් මේ අපිට මහලොකු රහත් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. මහලොකු ආශාවක් ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් නැවත නැවත බලලා මේකේ පුළුවන් තරම් අංග ලක්ෂණ ටික මේ දකින්න දේවල් ටික වාර්තා කරන්න ලොකුවට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අලුත් අත්දැකීම්, නැවුම් අත්දැකීම්, අන්නේ අත්දැකීම් ටික ඉස්සරහ තමයි මේ අත්දැකීම් ටිකත් එක්ක තමයි නිවන නෙවීම තියෙන්නේ. ඔය අත්දැකීම් ටික තියෙනකන් ඔය ටික බලනකන් ලෝකයක් කඩදර Tamanට නෑ. අන්න ඒක තේරුම් අරගෙන අපිට පුළුවන් තරම් මෙන්න මේ කයත් එක්කම ඇසුරු කරන්නයි මේ භාගතුන් වහන්සේ මේ ප්‍රතිපදාවේ මුල් ටික ආරම්භය මේ ලක්ෂණයට පෙන්වලා දීලා තියෙන ආනන්ද සායනාසේ ඉගැන්වීමෙන් මෙතන සම්දක පරිබ්‍රාජකයට ඉදිරිපත් කළා තියෙන්නේ. ඉතින් ඒකේ ආරම්භය තමයි අපි අද මේ සාකච්ඡා කරේ මම හිතන්නේ කාලය මේ ගෙවිලා ගිහිල්ලා තියෙන්නේ. මම කැමතියි දැන් මෙතනින් දේශනාව නවත්තලා ලොකු සාමිනාහන්සේට ආරාධනා කරන්න මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න.